Thank you.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 සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විද්දා විමුක්තිං පරිපූර්ණන්ති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලදාදී සරුවත්න රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුව පිණිස දේශනා කොට වදාළ වටිනා ධර්මයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්නේ. සරුවත්යන් වහන්සේගේ ධර්මය යම් අවස්ථාවකදී යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් අපේ සිතෙහි විරාගික හැඟීම් ඇති කරගෙන ධර්ම සංකල්පනා ඇති කරගෙන ඥාන සංප්‍රයුක්තව උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන දස පුණ්‍යක්‍රියාවක් වැඩෙනසේ මහා මංගල කරුණක්සේ හිතට ඇතිවෙන ප්‍රසාදයේ තුලින් වටිනා පුණ්‍ය ශක්තියක් තමන්ගේ ජීවිතයට එක්කාසු වෙනවා ඒ හැටියට ධර්ම ශ්‍රවණය කරනවා නම් සරුවත්යන් වහන්සේ පහදා වදාලා අට්ඨිකත්වා ධම්මං සුණාති මනසිකත්වා ධම්මං සුණාති ඒතතෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති කියලා අට්ඨිකත්වා ධම්මං සුණාති ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ අර්ථය මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා. මානසිකත්වා ධම්මං සුණාති ධර්මයේ මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි චේතතෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති ඒ කියන්නේ අන්නේ විහිත නොවි සමාධිගත හිතින් දසවන් යමාගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි කිය. මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන කෙනාට ආනිසංස වශයෙන් සරුවත්යන් වහන්සේ පහදා වදාලා අස්සකං සුනාතේ සුතං පරියෝදපේති කංකං විකරති දිත්තෙන් උදුම් කරෝති චිත්තමස්ස පසීදති කියලා ආනිසංස පහක් ලැබෙනවා කියලා අස්සකං සුනාතේ අහපො නැති බණක් අහන්න ලැබෙනවා සුතං පරියෝදපේති අහපු බණක් නැවත අහනකොට ප්‍රගුණවත් වෙනවා. දිට්ඨින් උදුං කරෝති සම්මා දිට්ඨිය පෙරදැරි වෙනවා. කංකං විකරති ධර්මයේ පිළිබඳ සකසාංකා දුර වෙනවා. චිත්ත මාස්ස පසීදති සිතේ පැහැදීම සතුට ඇති වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. ඉතින් දෙවෙනි ඒ වාගේ අවස්ථාවකදී අපේ සිතටත් මෙවැනි අදහස් මුදුන්පත් කරගෙන සරුවත්යන් වහන්සේ පහදා වදාළ ධර්මයට අනුව අපේ සිහිය මෙහෙවනවනම් නුවණ මෙහෙවනවනම් යෝනිසෝ මනසිකාරයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් එම ආනිසංස ධර්මයන් අපට මේ අවස්ථාවේදීම ලබා ගන්න පුළුවන් වෙනවා. එනිසා මේ සෑම දිනාටම එවැනි ශ්‍රද්ධාවකින් දැන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ එනිසා ධර්ම ශ්‍රවණයේ කුසල ආනිසංස ධර්මයක් වටිනාම ශේෂ්ඨ කුසල් අරමුණක් බවට පත් වෙන අතර නිවන් දකින්න දොරටුවක් බවට පත් වෙනවා. නිවන් දකින්න දොරටුවක් කියන්නේ බුද්ධ ශාසනයෙහි නිවන් දොරටු පහක් තියෙනවා. ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් විවෘත වෙනවා. ධර්ම ශ්‍රවණය කරන අයට නිවන් දොරටුවක් විවෘත වෙනවා. ධර්ම සත්‍යයනා කරන අයට ධර්ම සම්මර්ෂණය කරන අයට භාවනා කරන අයට කියන්නේ මේ අස් ගොල්ලන්ටම ධර්මයක් විවෘත වෙන ධර්මයක් නිවන් දොරටුවක් බවට පත් වෙන කරුණක් බවට පත් වෙනවා මෙවැනි අවස්ථාවක්. ඒ නිසා අපිට නිවන් දකින්ද සුදුසු ධර්මයක් දැන් මේ අවස්ථාවේදී සරුවත්යන් වහන්සේ දේශනා කළ ධර්මයකට සවන් දීලා අපේ මෙලව සනසිල්ලත් පරලව සනසිල්ලත් දෙලව ජයගෙන ඇතු පතන බෝධියකින් සාන්ත නිවන් ලබනද අපට පිහිට ඇති උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා කියන චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සෝදානම් වෙමු. දැන් මේ අවස්ථාවේ අපි මාත්‍රකාව වශයෙන් තබා ගත්තේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාළ ආනාපාන සති භාවනාව පිළිබඳව දැක්වෙන සූත්‍ර පාඨයක්. මේ පාඨයෙන් දැක්වෙන්නේ ආනාපාන සතිය වික්‍රවේ භාවිතා බහුලී කතා සත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණේති. මානිනි මේ සත් ආනාපාන සතිය භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණය වෙනවා. චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණේ භාවිතා බහුලීකතා මේ සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති සත්ත බොජ්ජංග ධර්මයන් හත පරිපූර්ණ බවට පත් වෙනවා සත්ත බොජ්ජංගේ භාවිතා බහුලීකතා සත්ත බොජ්ජංග ධර්මයන් භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් විද්‍යා විමුක්තියෙන් පරිපූර්ණෙන්ති ඒ වගේම මාර්ගඵල නිවන් සුවය ලබනද ඒකාන්තයෙන් උපනිෂ්ඨය වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. මේ දේශනාවට අනුව අපි දැන් කල්පනා කරලා බලමු ආනාපාන සති භාවනාවෙන් සතර සතිපට්ඨාන හතරට අනුව මේ භාවනා ක්‍රමය කොහොමද සරුවත්යන් වහන්සේ පහදා වදාළේ කියලා. මේ දේශනාව පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වෙන ධර්මයක් වශයෙන් සඳහන් කරන්නේ පළමුවෙන්ම ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සතිය මහා කුරිසෝත්තමයන් වහන්සේලා අනුගමනය කළ වටිනාම භාවනාවක්. මහා පුරිසෝත්තමයන් වහන්සේලා කියලා කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතාණන් වහන්සේලා. මේ නියත විවරණ ලබාගත් භෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් තුලදී හෝ අටා සංකේය කල්පලක්ෂයක් තුලදී හෝ සොලසා සංකේය කල්පලක්ෂයක් තුලදී ඒ කියන්නේ ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා බුද්ධත්වයේ ලබනවා ශ්‍රද්ධාවෙන් අධික බෝසතාණන් වහන්සේලා අටාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා ලෞතුරා බුද්ධත්වයේ ලබනවා. වීරිය අධික බෝසතාණන් වහන්සේලා සොළසා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා දසපාරමී ධර්මයන් ලෞතුරා බුද්ධත්වයට ලබනවා. මේ ලබන බෝසතාණන් වහන්සේලා අතීතේ යන්තාක් පහළ වෙලා බුද්ධත්වයේ ලැබුවා නම් ඒ සෑම බෝසතාණන් වහන්සේ නමක්ම දඹදිව බුද්ධ ගයා සුද්ධ භූමියේදී වටිනාසනාරූඪව මාන පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ ලැබුවේ මේ ආනාපාන සති භාවනාව පාදක කරගෙන. අපේ සරුවඥන් වහන්සේ එසේම සිදු කළා. අනාගතයේ පහළ වෙන සම්තා බෝසතාණන් වහන්සේලා වෙත්නම් ඒ සියලුම බෝසතාණන් වහන්සේලා මාන පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ ආනාපාන සති භාවනාව පාදක කරගෙන. ඒ නිසායි මහා පුරුෂෝත්තමයන් වහන්සේලා අනුගමනය කළ භාවනාවක් කියලා කියන්නේ. මේ ආනාපාන සතිය කවදාවත් කෙනෙකුට අප්‍රිය වෙන්නේ නැති මනසිකාරයක්. කරන්ඩ කරන්ඩ ප්‍රේමනාප භාවයෙන් තමන්ගේ චිත්ත සංකල්පනා සියල්ලක් මුදුන්පත් වෙන වටිනාම භාවනා මාර්ගයක්. ඒ නිසා මේ ආනාපාන සතිය භාවනාව කරන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ බලාපොරොත්තු වෙන සම්දෙනාම බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් මේ ආනාපාන සතිය වඩන්න ඕනේ. ආනාපාන සති භාවිත මේ භාවිතා බහුලීකත. මේ ආනාපාන සතිය භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම්. ඒ කියන්නේ භාවිතා කරන නැවත නැවත භාවිතා කරන කෙනෙකුට මේ ආනාපාන සතිය තුළින් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ ක්‍රම 16ක් මෙන්න මේ ක්‍රම 16ට අනුව අපි දැන් සිහිය යොදලා බලමු. කායානුපස්සනාවෙන් භාවනා කරන ක්‍රම හතරක් තියෙනවා. වේදනානුපස්සනාවෙන් භාවනා ක්‍රම හතරක් තියෙනවා. චිත්තානුපස්සනාවෙන් හතරක් තියෙනවා. ධම්මානුපස්සනාවෙන් හතරක් තියෙනවා. මේ විදිහට දේශනා කළ සරුවත්යන් වහන්සේ මේ එකම හුස්ම රැල්ලෙන් මේ ක්‍රම 16ම හඳුනලා දී තිබෙනවා. පළමුවෙන්ම අපි භාවනා කරන බලාපොරොත්තුෙන් සිදු කරන කෙනා නිසීදති පල්ලංකං ආභජිත්වා උදුං කායම් පනිදාය පරිමුඛං සතින්ව පට්ඨපෙත්වා උඩුකය කෙලින් තබාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන තමන්ගේ භාවනා අරමුණට අභිමුඛව සිහිය පිහිටුවාගෙන භාවනාවේ යෙදෙනවා ඒ කියන්නේ ආනාපාන සති භාවනාව කරන්න කැමති හැම කෙනෙක්ම උඩුකය කෙලින් තබාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන උඩුකයෙන් කෙලින් තබාගෙන නාසිකාග්‍රේට අභිමුඛව සිහිය පිටව ගන්නවා. කියන්නේ නාසිකා දොරටුවේ සිහිය පිටවනවා. පිටවාගෙන සෝ සතෝව අසසති සතෝ පස්සසති. ඒ කියන්නේ අපි ස්වභාවයෙන් ගන්න හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලට අපේ සිහිය යොමු කරනවා. යම කරන එකයි පළමුවෙන්ම කරන්නේ සෝ සතෝව අසසති සතෝ පාසසති කියලා. කියන්නේ සිහියෙන් උස්ම ගන්නවා සිහියෙන් උස්ම හෙදනවා කියලා මෙතන සඳහන් කළාට හිතලා නෙමෙයි ඒක කරන්නේ ස්වභාවික හුස්ම රැල්ලට අපේ සිත යොමු කරනවා. එතකොට මේක ආනාපාන සතිය වඩන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක දැන් කායානුපස්සනාවෙන් සමත විපස්සනා දෙකම කරන්න පුළුවන්. වේදනානුපස්සනාවෙන් සමත විපස්සනා දෙකම කරන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙනුත් සමත විපස්සනා දෙකම කරන්න පුළුවන්. ධම්මානුපස්සනාව සම්පූර්ණයෙන්ම විදර්ශනා සම්ප්‍රයුක්තයි. ඒක අපි බලමු. පළමුවෙන්ම ආනාපාන සතිය වඩන කෙනා සෝසතෝව අස්සසතිය සතෝ පස්සසතිය කියන ආනාපාන සතියෙන් හුස්ම රැල්ල වෙත හිත යොමු කරනවා. යොමු කරනකොට දැන් අපි ස්වභාවික හුස්ම රැල්ලෙන් හුස්ම ගන්නකොට ඉහළට හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා හිතනවා පහළට හෙලනකොට හෙලනවා කියලා හිතනවා. ඒ හුස්ම රැල්ල මෙනෙහි කරන්නේ සමත වශයෙන් වඩනකොට හුස්ම රැල්ලේ ක්‍රියාකාරීත්වයට පමණයි. ඒ කියන්නේ නාසය ළඟ නාසිකාග්‍රටුවේ සිහිය පිහිටවාගෙන හිත තියාගෙන අර ඉහළ පහළ යන හුස්ම රැල්ලට හිත යොමු කරනවා. හුස්ම ගන්නකොට ගන්නවා කියලා හිතනවා, හෙලනකොට හෙලනවා කියලා හිතනවා. එච්චරයි සමත අරමුණට ගන්නෙ. වෙන බාහිර කිසිම අරමුණක් මෙනෙහි කරන්නේ නැහැ. හිත පිට දුවන එකක්, වේදනාවක් කියලා, සද්දයක් කියලා, සුවඳක් කියලා, රසයක් කියලා, ස්පර්ශයක් කියලා, ධම්මාරම්මණයක් කියලා කිසිම අරමුණක් මෙනෙහි කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිටවාගෙන ගන්න හෙලන උස්මැල්ලක් පාසාම සිහියෙන් මෙනෙහි කරනවා. ඒ හුස්ම රැල්ලට පමණක් ප්‍රත්‍යක්ෂයට පමණක් හිත තියන්නේ සමත භාවනා ක්‍රමයේ. විපස්සනා ක්‍රමයෙන් ගන්නකොට ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුව නාසිකා දොරටුවේ ස්පර්ශය අරමුණු කරමින් භාවනා කරනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල නාසයේ නාසිකා දොරටුවේ වදින එක. ස්පර්ශය ලැබමින් මනසිකාර කරනවා. ඒක විපස්සනා ක්‍රමය. එහෙම මේ මනසිකාර කරනකොට විපස්සනා ක්‍රමයේදී අර බාහිර වශයෙන් එන හැම දෙයක්ම මෙනෙහි කරන්න ඕනේ. සද්දයක්, ගන්ධ, සුවඳ, ස්පර්ශ, ධම්මාරම්මන, අතීත අනාගතයට හිත යන්නේම ඒක කොහොම මෙනෙහි කරමින් අර විපස්සනා වශයෙන් ආස්වාස ප්‍රාස්වාස වායෝ දාත්වයේ ස්පර්ශය අරමුණු කරමින් මනසිකාරය ආරම්භ කරනවා සෝ සතෝ අසසති සතෝ පසස්ති කියලා. එතකොට මෙන්න මේ ක්‍රම දෙකට තමයි මුලින්ම අපි ආරම්භය ගන්නේ. ඒ ආරම්භය අරගෙන ඊළඟට සමත වශයෙන් ගැඹුරට යනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පදානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පදානාති ඊළඟට මේම උස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන ඉන්න යෝගියාට උස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් දික් වෙන්න පටන් ගන්නවා ස්වභාවික උස්ම රැල්ල දික් වෙනවා එක වෙලාවකට ඒ දික් වෙනකොට සමත වශයෙන් කරන කෙනා දිග හුස්ම ඇල්ලක් කියලා දැනගෙන ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. දිග එකක් කියලා දැනගන්නේ කීප වතාවක් හුස්ම රැල්ල යනකම් හුස්ම ගන්නවා ගන්නවා ගන්නවා කියලා කීප වතාවක් මෙනෙහි කරන්න පුළුවන්. එහෙනම් ඒක දිග එකක්. එනන හුස්ම රැල්ලක් ඒ වගේ. ඒ විදිහට මෙනෙහි කිරීම තමයි දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පදානාති කියලා දේශනා කළේ. ඊළඟට කෙටි හුස්ම රැල්ල ඒ කියන්නේ වේගවත් වශයෙන් හුස්ම රැල්ල ගමන් කරනවා මෙනෙහි කරන්න බැරි තරමට වේගවත් වෙනවා. ඒක කෙටි හුස්ම රැල්ල. ඒකට කියනවා රස්සං මා අසසන්තෝ රස්සං අසසාමීති පදානාති කිය. ඒක හුස්ම ගන්න හුස්ම රැල්ලෙත් තියෙනවා හෙළන හුස්ම රැල්ලෙත් තියෙනවා. ඒකත් යෝගියා දැනගන්නවා අර හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන ඉන්න අවස්ථාවේ Tamanට දැනෙන්න පටන් ගන්නවා. එහෙම දිග උස්ම රැල්ල කෙටි උස්ම රැල්ල ඒක මාරු වෙවි මාරු වෙවි දැනෙන්නත් පුළුවන් දැනෙනකොට සමත වශයෙන් කරන කෙනා දැනගෙන උස්ම රැල්ල මෙනෙහි කරනවා ඊළඟට සබ්බකාය පටිසංවේදී අසසිතාමේති සික්කතේ පසසිස්සාමේති සික්කති සබ්බකාය කියලා මෙතන සඳහන් කරන්නේ කය නෙමෙයි මුළු හුස්ම රැල්ලම ඒ කියන්නේ දැන් හොඳට හුස්ම රැල්ල දැනෙන කෙනාට හුස්ම රැල්ලේ නාසිකාග්‍රයෙන් පටන් ගන්න හැටි දැනෙනවා. පවතින හැටි දැනෙනවා. අවසාන වෙන හැටි දැනෙනවා. පටන් ගැනීම තමයි මුල. පැවතීම තමයි මැද. අවසානය තමයි අග. එතකොට හුස්ම රැල්ල මුල මැද අග කියන අවස්ථා තුනම දැනෙන්න පටන් ගන්නවා මුළු හුස්ම රැල්ලේම එතකොට හුස්ම පාත් දැනීම තියෙනවා. එහෙම දැනෙනවා නම් එතන සමත ක්‍රමයේදී මේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියලා සඳහන් කරනවා. ඊළඟට පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියලා සඳහන් කරන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ මෙනෙහි කරගෙන යනකොට අර ඕලාරික ස්වභාවය නැති වෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සියුම් බවට පත් වෙනවා. සියුම් බවට පත් වෙලා දැනෙන නොදැනෙන තත්ත්වයට සියුම් වෙලා යනවා. අන්නේ සියුම් වෙලා යන හුස්ම රැල්ලකට හිත යොමු කරමින් හොඳට ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරගෙන යනවා. පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති සික්කති කියලා. ඔය විදිහට හුස්ම රැල්ල දික් වෙන හැටි, කෙටි වෙන හැටි, හුස්ම රැල්ල මුල නාසයෙන් පටන් ගන්න හැටි, පවතින හැටි, අවසන් වෙන හැටි. ඒ වගේම හුස්ම රැල්ල සියුම් වෙන හැටි. කියන මෙන්න මේ හතර ආකාරය මුලින් හුස්ම රැල්ලත් එක්ක දඩ මෙනෙහි කරගෙන යනවා සමත ක්‍රමයට. ආයන් පසන වශයෙන්. ඊළඟට ඒකම විපස්සනා වශයෙන් ගන්නකොට අපි දැන් වායෝ ධාතු වලින් නාසිකාග්‍රේ වදින්නේ. එහෙම වෙන්නකොට ස්පර්ශය අරමුණු කරනකොට වායෝ ධාතුවක් වශයෙන් මෙනෙහි කරනකොට ඒ වායෝ ධාතුව තුළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු ගම තියෙනවා. ඒ සතර ධාතුවම තියෙන නිසා මේ හුස්ම රැල්ලේ සතර ධාතු ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ හුස්ම රැල්ලේ බර ගතිය, සිනිඳු ගතිය, මුරුදු ගතිය, සීතල ගතිය, උණුසුම ගතිය, වැగిරෙන ගතිය, පිඩු වෙන ගතිය, මෙන්න මේ විදිහට අර උස්ම රැල්ලේ ස්වභාවය සතර ධාතු වශයෙන් අරුමින් වෙන්න පටන් ගන්නවා වායෝ ධාතු වශයෙන් මෙනෙහි කරනකොට. එතකොට හුස්ම ඇල්ලේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු හතර හොඳට හුස්ම රැල්ලේ දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙනකොට ඒක හොඳට මෙනෙහි කරගෙන අර බාහිර අරමුණුත් මෙනෙහි කරගෙන ආස්වාස් ප්‍රාස්වාස් අරමුණේ සිහිය පිටවාගෙන යනවා. එතකොට හුස්ම දැල්ලේ සතර ධාතු ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන වාරයක් පාසාම කායානුපස්සනාවෙන් භාවනාව සම්පූර්ණ වුණා වෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල කියලා තමයි මෙතන සඳහන් කරන්නේ කය වශයෙන් සලකන්නේ අපේ මේ කර්ධ කය නෙමෙයි මෙතන සඳහන් කරන්නේ කය කියලා ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල. අන්නේ හුස්ම රැල්ල දැනෙනවනම් කායානුබද්ධව පවතින නිසා කායානුපස්සනාව සම්පූර්ණ වෙනවා. එහෙම සම්පූර්ණ වෙනකොට ඒ කයෙත් අර මුරුදු ගතිය, සිනදු ගතිය, සැහැල්ලු ගතිය, බර ගතිය, සීතල, උණුසුම, රැగిදෙන ගතිය, පිඩු වෙන ගතිය අර සතර ධාතුන්ගේ ස්වභාවය අනුව කයෙත් අර ස්වභාවයේ මතුවෙන්න පටන් ගන්නවා. මතුවෙනකොට ඒකත් හොඳට මෙනෙහි කරගෙන යනවා. මෙනෙහි කරගෙන යනකොට කායානුපස්සනාවෙන් සතර ධාතු අරමුණු කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන හොඳට මනසිකාර්යය කරනවා විපස්සනා වශයෙන්. එතකොට සමත වශයෙන් අර සතරාකාරයෙන් සමාධිය වැඩෙන හැටියට ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවා විපස්සනා වශයෙන් සතර ධාතුව අරමුණු කරගෙන ආනාපාන සතියේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට විපස්සනා වශයෙන් කරන අය මේ හැම අරමුණක්ම මෙනෙහි කරන්න ඕන. සමත වශයෙන් කරන අය යන්නේන හුස්ම රැල්ලට පමණයි සිත යොමු කරගෙන මනසිකාර කරන්නේ. ඒ මනසිකාර කරනකොට හුස්ම රැල්ලේ ස්වභාවය තමයි එක වෙලාවකට දික් වෙනවා, එක වෙලාවකට කෙටි වෙනවා, එක වෙලාවකට සියුම් වෙනවා, එක වෙලාවකට නොදෙණිය යනවා, එක වෙලාවකට හොඳට නාසයේ පිරෙන්න ස්මරල්ල පවතිනවා. මේවා හොඳට නුවණට වැටෙන්න ඕනේ. නුවණට වැටෙනවා නම් සිහිය පවතිනවා නම් එතන සිහි නුවණින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් භාවනාරුමුණේ සිහිය පිටවා ගන්නවා වෙනවා. අන්නේ විදියට කරනකොට කායානුපස්සනාවේ හතනාකාරයෙන් භාවනාව සම්පූර්ණ කරගත්තා වෙනවා. ඊළඟට වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව වශයෙන් සඳහන් කරන්නේ මෙතන ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේ ආස්වාදයක් තියෙනවා අපට. අන්නේ ආස්වාදය තමයි විඳීම තමයි මෙතන වේදනානුපස්සනාව වශයෙන් සලකන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සුඛ වේදනාවේ සිහිය පිහිටවාගෙන සතර ආකාරයකින් භාවනා අරමුණ දියුණු කරනවා සමත වශයෙන් හා විපස්සනා වශයෙන්. එහෙම වඩනකොට ඊළඟට වේදනානුපස්සනාවෙන් සඳහන් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ මෙනෙහි කරනකොට පීතිසුඛ පටිසංවේදී අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති චිත්ත සංකාර පරිසංවේදී අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති අසම්බයං චිත්ත සංකාරං අත්තසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති කියන හතර ආකාරයක් හඳහන් කරනවා ඒකෙදී අපි පළමුවෙන්ම ගන්නවා පීති පරිසංවේදී අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති කියලා පීතිය කියන මෙතන සඳහන් කරන්නේ ආනාපාන සති ආරම්මණේ එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස අරමුණ මෙනෙහි කරනකොට අපේ සිතට උපදින ප්‍රීතිය. වෙන එකකින් ඇති වෙන ප්‍රීතිය නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ මෙනෙහි කිරීමෙන් ඇති වෙන ප්‍රීතිය. ඒක ඒක වින්දනය. අන්නේ වින්දනය සුඛ වින්දනය කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිටවන. පිටවාගෙන මනසිකාර කරනවා. ඒක කරනකොට සමත වශයෙන් කරන එකනට එතනදී පටිභාග නිමිත්ත උපදිනා ඊළඟට උපචාර සමාධියෙන් පංච නීවරණයන් යටපත් කරලා ඉන්න අවස්ථාවකට පත්වෙච්ච අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් හොදට ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන උපචාර සමාධියට පත්වෙච්ච අවස්ථාව. කායානුපස්සනාව සම්පූර්ණ කරනකොට උපචාර මට්ටමට හිත දියුණු වෙලා තියෙනවා. එතකොට පංච නීවරණ නැහැ. පංච නීවරණ යටපත් වෙලා එතනදී ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි පළවෙනි දෙවෙනි ධ්‍යාන බවට පත්වෙච්ච අවස්ථාව තමයි සමත වශයෙන් ප්‍රීතිය උපදවාගෙන මනසකාර කරන අවස්ථාව. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත සමාධියට සමාධි අරමුණෙහි සිහිය පිහිටවාගෙන ප්‍රීතියෙන් කාලය ගත කරනවා. ඊළඟට විතක්ක ਵਿਚාර දෙක නැතුව විත්මේ දෙවෙනි සමාධියෙහි සිහිය පිහිටවාගෙන මනසිකාර කිරීම ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම තමයි ප්‍රීතිය වශයෙන් සලකන්නේ මෙතන. මුලින්ම අපට උස්ම රැල්ලට සිත වැටෙනකොට ප්‍රීතිය එනවා. නමුත් ඒ ප්‍රීතිය ස්ථිර නැහැ. මේ ආර්මේ මේ පළවෙනි දෙවෙනි අවස්ථාවටපත් වෙන පළවෙනි දෙවෙනි ධ්‍යාන භාවටපත් වෙන ඒ අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනකොට ඇතිවෙන ප්‍රීතිය වින්දනය තමයි මෙතන ප්‍රීති සුඛ පටිසංවේදී අසසිස්සාමීති සික්කතේ පසසිස්සාමීති සික්කතේ කියලා කියන්නේ. එතකොට ඒ අරමුණේ සිහිය පිහිටවාගෙන හුස්ම රැල්ල වින්දනය මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවා. ඊළඟට සුඛපටි සංවේදී. සුඛපටි සංවේදී කියන්නේ සමත ක්‍රමයේ තුන්වෙනි ධානය. අන්නේ තුන්වෙනි ධානයේදී හොඳට සිත මේ ප්‍රීතියත් අත්හැරෙන අත්හැරන ඊළඟට සුඛය ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ සුඛය මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන උස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන මනසිකාරය පවත්වනවා. ඊළඟට චිත්ත සංකාර පරිසංවේදී. චිත්ත සංකාර පරිසංවේදී කියලා කියන්නේ මෙතන ආස්වාස ප්‍රාස්වාස අරමුණ බොහොම සියුම් බවට පත් වෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානවලට යනකොට. එතකොට දැනෙන නොදැනෙන ස්වභාවයට හුස්ම ගන්න පවතිනවා. එහෙම පැවතිනා ඊළඟට ඕලාරිකම ස්වභාවයේ අඩු වෙන හුස්ම දැල්ල යන්නේන ස්වභාවයෙන් මෙනෙහි කරනකොට සංඥාම පමණක් තියෙනවා අපිට. ආස්වාස ප්‍රාස්වාස ඉහළ පාළ යන සංඥාම තියෙනවා. ඒ වගේ මේ සංඥාව තුළ සුඛ වේදනාව තියෙනවා. එතකොට සංඥාවයි සුඛ වේදනාවයි දෙක අරමුණු කරගෙන ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කරන අවස්ථාව තමයි චිත්ත සංකාර පටිසංවේදී අසසිස්සාමේති සික්කති අසසිස්සාමේති සික්කති කියලා කියන්නේ. ඊළඟට එහෙම මෙනෙහි කරනකොට එතන වේදනා සංඥා දෙක එනවනම් එතන විපස්සනා වශයෙන්. එතකොට මේ මේ එහෙම මෙනෙහි කරන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධානවලට සමවැදිලා එයින් නැගී හිටලා. එහෙම කරනකොට සමතයෙන් තුන්වෙනි ධානයට සම්පූර්ණ කරලා වෙනවා විපස්සනා අරමුණෙන් අර ඕලාරික ස්වභාවයේ උස්ම රැල්ලේ අඩු කරන උස්ම රැල්ලේ දැන් තියෙන්නේ සංඥාවයි වේදනාවයි පමණයි. යන්නේන උස්ම රැල්ලේ ඕලාරික ස්වභාවය අඩු වෙලා තියෙනවා යන්නේන සංඥාව තියෙනවා එයින් උපදින සුඛ වේදනාව තියෙනවා. ඒ දෙක මෙනෙහි කරගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන යනකොට පස්සම්බයන් චිත්ත සංකාරං අසසිස්සාමීති චික්කති පසසිස්සාමීති චික්කති. ඒ වේදනාවයි සංඥාවයි දෙක ඕලාරික භාවය අඩු කරමින් මෙනෙහි කරනවා ආස්වාස ප්‍රාස්වාස. එතකොට හුස්ම රැල්ල දැනෙන නොදැනෙන ස්වභාවයටමපත් වෙනවා. පත් වෙලා ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන ප්‍රතිභාග නිමිත්තේ හි සිහිය පිහිටවාගෙන යනවා. එතකොට හුස්ම රැල්ල නොදැනී යනවා. නමුත් එතන හිත පිහිටවලා තියෙන්නේ එතකොට ධ්‍යාන බවට යනකොට ආස්වාස ප්‍රාස්වාස පටිභාග නිමිත්තේ තමයි සිහිය පිහිටවන්නේ. එතකොට උස්ම රැල්ල නොදෙනී යනවා. ධ්‍යාන පට්ටමට යනකොට උස්ම රැල්ල නොදෙනී යනවා පටිභාග නිමිත්තේ සිහිය පිහිටවන්නේ. ඒ කියන්නේ පටිභාග නිමිත්ත නාසිකාග්‍රේට ඇවිල්ලා උස්ම රැල්ලත් එක්ක එකට එකතු වෙනවා. උපචාරාවස්ථාවේ එකතු වෙනකොට ආලෝකයේ තමයි හිත පවතින්නේ. ආලෝකයේ හිත පවතිනවා නම් එතන හුස්ම රැල්ලක් මෙනෙහි කළා වෙනවා. එතකොට හුස්ම රැල්ල මෙනෙහි කරන්නේ නැහැ. හුස්ම රැල්ල යන්නේ නැක හොඳට පටිභාග නිමිත්ත තුලින් දකින්න ලැබෙනවා. අන්නේ දකින්න ලැබෙන නිමිත්ත අරමුණු කරගෙන තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය වලට අනුපිළිවෙලින් වඩලා සමත වශයෙන් සම්පූර්ණ කරන්නේ. එතකොට පස්සම්බයන් චිත්ත සංකාරම් කියනකොට හොඳට හුස්ම රැල්ල සංසිඳවලා දැනෙන නොදැනෙන ස්වභාවයටපත් වෙනවා. පත් වෙනකොට එතනදී යෝගාවචරයා ආනාපාන සති අරමුණෙන් හතරවෙනි ධානයේ සම්පූර්ණ කරපු අවස්ථාවටපත් වෙනවා. එතකොට වේදනානුපස්සනාවෙන් සමත වශයෙන් ඊළඟට විපස්සනා වශයෙන් ගන්නකොට දැන් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිත පිහිටවාගෙන අපි ආස්වාස ප්‍රාස්වාස හුස්ම දැල්ලේ පීතියනේ අරමුණු කරගත්තේ. ඒ පීතිය අරමුණු කරගෙන මෙනෙහි කරනකොට විපස්සනා වශයෙන් ගන්නකොට පළවෙනි ධානයේට සමවැදිලා එයින් නැගී සිට ඒ ප්‍රීතිය භුක්ති විඳින්මින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන හුස්ම රැල්ල මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අර ඕලාරික ස්වභාවය අඩු වෙනකොට පළවෙනි දෙවෙනි ධාන මට්ටමට යනකොට අර වේදනාවටයි සංඥාවටයි හිත යනවා. එතකොට හුස්ම රැල්ලේ ඉහළ පාළ යන ආස්වාදී ආස්වාදනීය හුස්ම රැල්ලේ වින්දනය තියෙනවා ඒ වගේම හුස්ම රැල්ල ඉහළ පහළ යන සංඥාව තියෙනවා. එතකොට එහෙම ඒ දෙක මෙනෙහි කරගෙන මනසිකාර කරනකොට එතන සංඥා ස්කන්ධයයි වේදනා ස්කන්ධයයි දෙක මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස කළා වෙනවා. එතකොට පළමුවෙන්ම අපි අර ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ විපස්සනා වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතු අරමුණු කරගෙනම මනසිකාර කරනකොට රූපස්කන්ධයක් මෙනෙහි කළා වෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධය කියලා මෙතන සඳහන් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස කායානුපස්සනාවේ නැත්තම් හුස්ම රැල්ලේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර ධාතු අරමුණු කරගෙන මෙනෙහි කිරීම. එතකොට රූපස්කන්ධය අරමුණු කරගෙන මෙනෙහි කළා වෙනවා. ඊළඟට අර ඕලානික ස්වභාවයේ අඩු වෙනා හුස්ම රැල්ලේ වින්දනයයි හුස්ම රැල්ලේ සංඥාවයි තියෙනවා. වේදනාව මෙනෙහි කරගෙන ගන්නකොට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ වින්දනයේ වේදනා ස්කන්ධයේ හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රාස්වාස කරනකොට ආනාපාන සති අරමුණෙහි වින්දනය මෙනෙහි කරමින් මනසිකාරය කරනකොට එතන වේදනානුපස්සනාව මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස කළා වෙනවා. එතකොට උස්ම රැල්ලේ ඕලාරික ස්වභාවයේ අඩු වෙන යන්නේන සංඥාව පමණයි තියෙන්නේ ඒ සංඥාවේ හිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රාස්වාස කරනකොට සංඥා ස්කන්ධය අරමුණු කරගෙන මෙනෙහි කළා වෙනවා. එතකොට ඒ ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ රූපකාය වශයෙන් සතර ධාතු අරමුණු කරන්න පුළුවන් වුණා. වින්දනීය වශයෙන් වේදනා ස්කන්ධය අරමුණු කරන්න පුළුවන් වුණා. සංඥා වශයෙන් සංඥා ස්කන්ධය අරමුණු කරන්න පුළුවන් වුණා. ඒ තුනම හොඳට මනසිකාරය වෙනවා නම් එතන සංස්කාර ස්කන්ධය තියෙනවා. ඒ සංස්කාර ස්කන්ධය මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස කළා වෙනවා. ඊළඟට මේ හතරම මැනවින් දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ හුස්ම රැල්ලේ සතර ධාතු දැනෙනවා නම් එතකොට හුස්ම රැල්ලේ කායානුපස්සන වශයෙන් මෙනෙහි කරනකොට කාය විඥාණයෙන් අර සතර ධාතු අරමුණු කරගෙන මෙනෙහි කිරීම දැනගන්න ලැබෙනවා නම් කාය විඥාණය තුලින් විඥානස්කන්ධය මෙනෙහි කළා වෙනවා. ආස්වාස ප්‍රාස්වාසරමනේ වින්දනය මෙනෙහි කරමින් එතන මනසිකාර්යය දැන කරගන්න ලැබුණා නම් අර වේදනානුපස්සනාව දැනගනිමින් විඥාණයෙන් දැනගෙන ආස්වාස ප්‍රාස්වාස කළා වෙනවා. සංස්කාර ස්කන්ධය දැනගන්න ලැබුණා නම් සංස්කාර ස්කන්ධය දැනගෙන ආස්වාස ප්‍රාස්වාස කළා නම් එතන විඥාන ස්කන්ධය තියෙනවා. ඒ වගේම සංඥා ස්කන්ධයක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ පහම ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුලින් දැනගෙන මනසිකාර කළා නම් එතන ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුලින් පංචස්කන්ධයම අරමුණු කරගෙන මිනී කලා වෙනවා විපස්සනා අරමුණු වශයෙන් මෙන්න මේ විදිහට වේදනා ස්කන්ධේ කොටස් හතරකින් සරුවත්යන් වහන්සේ දේශනා කළ සමත වශයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධානා මට්ටමට ආස්වාස ප්‍රාස්වාස ආරමුණෙන් මෙනෙහි කරලා වින්දනීය මෙනෙහි කරමින් මනසකාරය කිරීම සමත වශයෙන්ොත් ඊළඟට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සතර ධාතු අරමුණු කරගෙන රූපස්කන්ධයක් වින්දනීය අරමුණු කරගෙන වේදනාස්කන්ධයක් සංඥාව අරමුණු කරගෙන සංඥාස්කන්ධයක් ඒ වගේම ඒ අරමුණු වල වෙනස් වීම මෙනෙහි කරමින් සංස්කාර ස්කන්ධයත් ඒ අරමුණු දැනගෙන මෙනෙහි කිරීමෙන් විඥාන ස්කන්ධයත් කියන මෙන්න මේ හතර ආකාරයෙන් වේදනානුපස්සනාවට අනුව ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කළා වෙනවා. එහෙම කරගෙන යන යෝගියා තවත් ශක්තිමත් වෙනකොට තවත් ඉදිරියට යනවා. අන්නේ ඉදිරියට යනකොට චිත්තානුපස්සනාවිනොත් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරගෙන ඉදිරියට යනවා. ඉදිරියට යනකොට එත්ත සංකාර පරිසංවේදී අසසිස්සාමේති සික්කති. අභිප්‍රමෝදයන් චිත්තං අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති. සමාදාන චිත්තං අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති. විමෝචයන් චිත්තං අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති කියලා චිත්තානුපස්සනාවෙන් සමත විපස්සනා වශයෙන් භාවනා කරන යෝගියා එතනින් එහාට මනසිකාරය ආරම්භ කරනවා. එහෙනම් මනසිකාරය දැන් සමතේ වඩන කෙනා භාවනා මනසිකාර වශයෙන් හතරවෙනි ධානය දක්වාම සිත දියුණු කරලා තියෙනවා. විපස්සනා වශයෙන් ගන්න කෙනා ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුලින් පංචස්කන්ධයම අරමුණු කරගෙන මෙනෙහි කරලා තියෙනවා. මෙනෙහි කරලා ඉතින් ආපුවෙන් පස්සේ ඊළඟට ගන්නේ චිත්තානුපස්සනා වශයෙන් චිත්තපටිසංවේදී අසසිස්සාමීති සික්කතේ පසසිස්සාමීති සික්කතේ. එතකොට එතන සමත වශයෙන් ගන්නකොට සිතන අනුමුණු කරන්නේ. සිත අනුමුණු කරනකොට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන සමාපatti සිත් හතර. ඒ කියන්නේ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යාන සිත. ඊළඟට විචා මේ විචාර මේ විතක්ක විචාර දෙක අත්හැරලා පීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානය සිත. සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානය සිත. දුක් සුඛ උපේක්ෂා සහගත සතරවෙනි ධානය සිත. මෙන්න මේ ධානය සිත හතරෙහි සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කරන අවස්ථාව තමයි චිත්තානුපස්සනා වශයෙන් සමත වශයෙන් අරමුණේ සිහිය පිහිටුවා ගැනීම. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන මට්ටමටපත් වෙන ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම තමයි මෙතන චිත්තානුපස්සනා වශයෙන් ගන්න. ඊළඟට විපස්සනා වශයෙන් ගන්නකොට එතන ඒ අරමුණේ සිහිය පිහිටුවාගෙන අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන භාවටපත් වෙලා ඒ ධ්‍යාන වලින් නැගී සිටලා එතන අරමුණු කරගත්තාට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය අරමුණු කරගෙන නාම රූප වශයෙන් සම්මර්ෂණය කරන එතන මනසිකාර කරනකොට භාවනා යෝගියා සමර්ථන එතෙන්දී හිත හඳුනා ගන්නකොට 16 ආකාරයකින් ඒ යෝගියා එතන හිත හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියන්නේ ඒ භාවනා කරන වෙලාවේ ලෝභ සිතක් එනවා. ලෝභ සිත එනකොටම දැනගන්නවා. ලෝභ නැති සිතක් එනවා. ඒ සිත දැනගන්නවා. දේශසිතක් එනවා. දේශහිත දැනගන්නවා. දේශ නැති සිතක් එනවා. ඒ හිත දැනගන්නවා. මෝහිතක් එනවා. ඒ මෝහිත දැනගන්නවා. මෝහ නැති සිතක් එනවා. ඒක දැනගන්නවා. හය ආකාරයකින් දැනගන්නවා. ඊළඟට සංකිට්තං වා චිත්තං වික්කිට්තං වා චිත්තං. විසිරෙන සිතක් ආවොත් මගේ සිත විසිරුණා කියලා දැනගන්නවා. හිත හැකුළුනොත් හැකුළුණා කියලා දැනගන්නවා. ඊළඟට මහග්ගතං වා චිත්තං අමහග්ගතං වා චිත්තං මහග්ගත සිත කියලා කියන්නේ රූපාවචර අරූපාවචර මට්ටමින් ධ්‍යාන සමාපත්තියට සමවැදිච්ච සිත අමහග්ගත කියලා කියන්නේ රූපාවචර සිත පමණයි එතකොට මේ රූපාවචර ධානයකට ආවනම් එයින් නැගී සිටින අවස්ථාව නුවණින් දැනගෙන ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කරමින් එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් නාම රූප වශයෙන් සම්මර්ෂණය කරගෙන යන. එහෙම කරගෙන යනකොට සමාහිතං සිත්තං වා අසමාහිතං චිත්තං වා සමාධිය ඇති වුණා නම් සමාධිය ඇති වුණා කියලා දැනගන්නවා සමාධිය නැති වුණා නම් සමාධිය නැති වුණා කියලා දැනගන්නවා ඊළඟට අනුත්තරං වා චිත්තං සවුත්තරං වා චිත්තං ඒ කියන්නේ උත්තර වූසිත කියලා කියන්නේ මෙතන රූපාවචර අරූපාවචර මට්ටමට සිට දියුණු කරලා ආනාපාන සතිය මනසිකාරය කිරීම සෞත්‍තර සිත කියලා කියන්නේ රූපාවචර ධානයේට සමවැදිලා එයින් නැගී සිටලා කරන ආස්වාස ප්‍රාස්වාසය. මේ විදිහට හිත දැනගෙන මනසිකාර කරනවා. ඊළඟට විමෝචයන් චිත්තං කියලා මෙතනින් කියන්නේ පංච නීවරණ ධර්මයන් යටපත් කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සමත වශයෙන් උත් කරනවා විපස්සනා වශයෙන් උත් දැනගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිටවාගෙන යනවා. අන්න එතකොට තමයි චිත්ත සංකාර පරිසංවේදී අසසිස්සාමීති සික්කතේ පසසිස්සාමීති සික්කතේ කියලා කියන්නේ. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං. අභිප්‍රමෝදයන් චිත්තං කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සමත විපස්සනා වශයෙන් අරමුණු මෙනෙහි කිරීමේදී සිත අභිප්‍රමෝදයටපත් වෙනවා ප්‍රීතියටපත් වෙනවා. පිනවනවා. පිනවමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. මේ විදිහට මනසිකාරය ගන්න පුළුවන්. ඊළඟට මේ සමාහිතං වාචිත්තං ඒ සමාහිත සිතත් සමාහිත සිත කියලා කියන්නේ ශනික සමාධිය උපදවමින් මනසිකාර්යය කරනවා ඊළඟට ධාන මට්ටමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාර්ය කරනවා ඊළඟට විමෝචයං චිත්තං කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන් යටපත් කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිය පිටවාගෙන සමත වශයෙන් ගන්නවා විපස්සනා වශයෙන් පංච නීවරණ ධර්මයන් යටපත් කරන නාම රූප වශයෙන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් මනසිකාර කරනවා අන්න සමත වශයෙන් සමත විපස්සනා වශයෙන් ගන්නවා ඊළඟට අනිච්ඡානුපස්සී අසසිස්සාමීති සෙක්කති පස්සසිස්සාමීති සෙක්කති ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සමත වශයෙන් ගත්තත් විපස්සනා වශයෙන් ගත්තත් නාම රූප වශයෙන් ඒ සියලුම නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් ත්‍රිලක්ෂණයට හරවමින් මනසකාර වශයෙන් පවත්නවා ඒකට කියනවා අනිත්‍යානුපස්සේ අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියලා ඊළඟට විරාගානුපස්සේ අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති විරාගය කියලා කියන්නේ ආශාවක් නැතුව ආස්වාදයක් නැතුව වින්දනයක් නැතුව ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහි පිටවාගෙන නාම රූප වශයෙන් සමත මේ විපස්සනා වශයෙන් නාම රූප ධර්මයන්ගේ ඡය එක්ක්ෂණයේ මෙනෙහි කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ මෙනෙහි කරමින් යනවා ඊළඟට ඒක ඡය වශයෙන් මෙනෙහි කරනවා අත්‍යන්ත වශයෙන් අත්‍යන්ත වශයෙන්ොත් නිර්වාණය අරමුණු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණයට හරවමින් මනසිකාර කරගෙන යනවා ඊළඟට විරාගානුපස්සී කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි Nirodha දකමින් බංගනාණය ප්‍රකට කරගෙන එතනදී ආස්වාස ප්‍රාස්වාස අරමුණේ නාම රූප විදින හැටි බලමින් ආස්වාස් ප්‍රාස්වාස මෙනෙහි කරගෙන මනසිකාර වශයෙන් යනම ගන්න හෙළන උස්මරල්ලක් පාසා ඊළඟට පටි පටි මේ ඊළඟට අවසාන වශයෙන් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන පටිනිස්සග්ගාණු පස්සේ අසසිස්සාමීති සෙක්කතේ අසසිස්සාමීති සෙක්කතේ කියන ආකාරයෙන් කුසල අරමුණ මෙනෙහි කරගෙන ඒ අරමුණේ කිසිම ඇලීමක් කිසිම බැඳීමක් නැතුව විපස්සනා වශයෙන් ශනික ආනාම රූප ධර්මයන්ගේ මෙනෙහි කිරීමෙන් මනසිකාර කරගෙන යනවා කෙලෙස් සංසිඳ වීමෙන් විදර්ශනා ඥාන බලවත් කරගෙන ඊළඟට පටිනිස්සග්ගාන පස්සේ අක්ඛණ්ඩන වශයෙන් නිර්වාණය අරමුණු කරගෙන මාර්ගීත අරමුණු කරගෙන භාවනා කරගෙන අනේ නාම රූප ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණය හරවමින් මනසිකාර කරගෙන යනවා. මේ විදිහට ධම්මානුපස්සනාව සම්පූර්ණයෙන්ම විපස්සනා වශයෙන් තමයි මනසිකාර වශයෙන් උතුම් කුසල අරමුණු මුදුන්පත් කරගෙන වටිනාම පුණ්‍ය ශක්තියක් දිනු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වාගේ කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන අපට එකම හුස්ම රැල්ල 16 ආකාරයකින් සමත විපස්සනා වශයෙන් නිවන දක්වාම සම්පූර්ණ කළ යුතු වටිනා ශ්‍රේෂ්ඨ අරමුණක් තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. සෑම සරුවත්යන් වහන්සේ නමක්ම සෑම ශාසනයකදීම මේ ක්‍රමය අත්නොහැර එකහෙලාම දේශනා කරන වටිනාම භාවනා මනසිකාරයක්. එනිසා ඒ මානසිකාරයේ නොකඩවාම ඉදිරියට පවත්වාගෙන තමන්ගේ වාසනාවන්ත ජීවිතය සපවත් කරගන්න ලැබෙනවා නම් මෙන්න මේ ලැබෙන අවස්ථාවේ තාමත්ම ශේෂ්ඨාකාරයෙන් උතුම් කුසලල්ම නුඳුම්පත් කරගෙන මානසිකාරයේ සම්පූර්ණ කරගන්න යෙදෙන අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ දේශනා කළා. එනිසා මේ දේශනාව ඊටාම කෙටියෙන් කාල වේලාවේ හැටියට සඳහන් කරගන්න යෙදුනේ විස්තර වශයෙන් කියන්න අවස්ථාවක් නෙමෙයි එනිසා 16 ආකාරයෙන්ම කෙටි කරන සඳහන් කරගන්න ඒ දෙච්ච අවස්ථාවක් බවට පත් වෙනවා. මේ වාගේ අවස්ථා දීර්ඝ වශයෙන් එක එක අනුපස්සනාවක් වශයෙන් කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් පැයක් පමණ වුණත් කාලයක් කියන්න පුළුවන් වටිනා කරුණු රාශියක් සඳහන් වෙනවා ධර්මයේ. ඒවා නැවත නැවත සිහිපත් කරමින් කුසල් අරමුණු වර්ධනය කරගන්නට සෑම දිනාටම ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය, ආශිර්වාදය, නිරුක් නිරෝගී භාවය, චිරදේවනීය දීර්ඝායස ලබන්න හේතු වෙන උතුම් කුසල් අරමුණක් ඇති කරගෙන ඊට වටිනා ධර්ම ශ්‍රවණයක් දැන් මේ මොහොතේදී සඳහන් කරගන්න තේදුනේ ඉතින් මේ වාගේ කුසල් අරමුණු මුදුන්පත් කරගෙන වටිනා පින්කමක් සිදු කර ගැනීමේ චේතනා සම්පත්තියේ මුදුන්පත් කරගෙන ජීවිතයේ වටිනා කුසල ශක්තියක් මුදුන්පත් කර ගැනීමෙන් බලාපොරොත්තු වන සියලුම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමේ චේතනා සම්පත්තිය මුදුන්පත් කරගෙනයි අද මේ ධර්ම දේශනා පැවැත්වීම සඳහා අදහස් කරගත්තේ මේ වර්ෂ 2000 මැයි මාසයේ 26 වෙනි දින අභාවක් પ્રાપ્ત අධ්‍යාපන අධ්‍යක්ෂක කිච්චිලි අමරතුංග මෙතිතුමාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් එතුමාණන්ගේ දෙමාපියන් වන හඳපාංකොඩ අරකාවිල විසු ඩී.ඒ. අමරතුංග නිෂ්කල් රාලාමි සහ එම මෙතිනියනට පින් අනුමෝදන් කිරීමේ චේතනා මුදුන්පත් කරගෙන ඒ මව්පිය දෙපළ ඇතුළු ඒ වගේම අමරතුං කිච්චරි අමරතුංග මෙතිතුමාණන් ඇතුළු යම් තාක් ඥාති බන්ධුවර පිරිසක් පින් බලාපොරොත්තු වෙන් එතොත් ඒ සම්දෙනාටත් මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වී සුගති සංඛ්‍යාට සප ලබා පාරමී පුරාගෙන ශාන්ත නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම පානදුරේ හිරණ විසෝ ULP අමරසේකඩ විදාරච්චි ආරච්චිරාලාමි සහ විදුවල් ප්‍රතිනි MP අමරසේකඩ මෙතිණිය ඇතුළු මේ පරිලෝකීය යම් තාඥාති බන්ධවර පිරිසක් පින් බලාපොරොත්තු වෙතොත් ඒ සමදෙනාටත් මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සපලබා පාරමී පුරාගෙන ශාන්ත නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රී සිතෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම රටක් ජාතියක් මේ ආගමත් වෙනුවෙන් ජීවිතදෝ රණවීර පිරිසක් වෙතොත් ඒ සියලු දෙනාටම මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වේ ඉදිරි අනාගත ආත්ම භාවයේ වලදී මෙවැනි විපතකටපත් නෙවේ දීර්ඝාස ජීවිත ලබා සුවසේම පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ශාන්ත නිවන් සුවම ලබත්වා කියලා අපි මෛත්‍රී සිතෙන් පින් අනුමෝදන් කරමු. අද මේ අවස්ථාවට පැමිණ සහභාගී වෙන සෑම දිනාගේම නවින් මිය පරලෝකීය යම් තාක් ඥාති බන්ධවර පිරිසක් පින් බලාපොරොත්තු වෙන් වෙතොත් ඒ සෑම දිනාටද මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සප ලබා පාරමී පුරාගෙන ශාන්ත නිවන් සුවම ලබත්වා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ශාසනික වශයෙන් අප සෑම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් ආවාද අනුශාසනාදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පහදා දෙමින් සම්බුද්ධ ශාසනයෙහි විතාම වටිනා ශ්‍රේෂ්ඨ උතුම් කුසල් ධර්මණු මුදුන්පත් කරගෙන දේශීය විදේශීය සෑම දිනාටම එකහෙලාම මෛත්‍රී පූර්වාංග ආශිර්වාදයෙන් කටයුතු කරමින් කටයුතු කරන ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ වත්මන් අනුශාසකත්වයේ දරන අතිපූජනීය නාගිනේ අරිය ධම්ම මහා ස්වාමින්දයන් වහන්සේගේ ධර්මදිනය අපෙන් මෙමස 24 වෙනි දින යෙදී තිබෙනවා. ඒ අතිපූජනීය මහනිපාණන් වහන්සේ 70 වෙනි ධර්මදිනය සිහිපත් කරන ඒ එකමානන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරදීවණයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවායි ස්වාමින් වහන්සේට මේ උතුම් කුසල ශක්තියේ බලයෙන් සකල අන්තරාය ਸਰවපාද්‍යයන් නිවාරණය වී නිදුක් නිරෝගී භාවයෙන් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ සඳහා සෑම දිනාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනාදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පහදා දෙන්නට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂය ලබා පාරමී සත්‍යයේ මුදුන්පත් කරගෙන ලෞතර බුද්ධත්වයේ පිණිසම උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරමු. ඒ වගේම සම්බෝධි විහාරාධිපති අතිපූජනීය ධර්ණාගම කුසල ධම්ම ස්වාමින්දයන් වහන්සේටත් ඒ වගේම මෙම මේ කටයුතු සම්පූර්ණ කරන කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටද මේ උතුම් කුසලානුභාව බලයෙන් රත්නත්‍රයේ පීඨ උපකාරයෙන් තව තවත් සම්බුද්ධ ශාසනයෙහි උතුම් ගුණධර්මයන් සම්පූර්ණ කරගන්නත් මෙවැනි වටිනා වැඩසටහන් දියත් කරගන්නටත් ශක්තිය බලය ධෛර්යය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර දේවනීය දීර්ඝාස ලැබේවා කියලා අපි මෛත්‍රීන් ආශිංසනය කරනවා. ඒ වගේම දේශක ආනන් වහන්සේ ඇතුළු දේශ විදේශ වල සිටින මේ ධර්ම ශ්‍රවණය කළ සම්දෙනාටත් මහා සංඝ රත්නයටත් සහභාගී වූ සම්දෙනාටත් සියලු දෙනාගේම යහපත් සංකල්පනා මුදුන්පත් කරගෙන ප්‍රාර්ථනීය බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ලබනද මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම උපකාර වේවා කියන මෛත්‍රී පූර්වාංග ආශිර්වාදයෙන් දැන් මේ මොහොතේදී සිද්ධ කරගත්ත ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්ත මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යානුභාව බලයෙන් රත්නත්‍රේ ආනුභාව බලයෙන් දෙවියන්ගේ රකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලයෙන් අප සම්දනාගේමත් ධර්ම ශ්‍රවණය කළ සම්දනාගේමත් සාන් දෙන සෑම දිනාටත් මේ උතුම් කුසලානුභාව බලයෙන් රත්නත්‍රේ පිහිටපකාරයෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලක්ම දුම්පත් වේවා ජීවිත වටා පැමිණ ඇති යම්තා කපල උපද්‍රව රෝගාබාධ ග්‍රහ දෝෂ සතුරු කරදර බාධක පීඩා අධිසමාන බලවේග සියල්ලක් සංසිඳේවා නිදුක් නිරෝගී භාවයෙන් සේවස් කලක් සම්බුද්ධ සසුනේ පාරමී ගුණ පුරා ගන්න වාසනා ශක්තිය උදා වේවා තම තමන් එදින්දා කරන කියන රැකී ආරක්ෂාවෙන්ද විදාපාර ගොවිතැන් අධ්‍යාපන කටයුතු ආදී පූර්ණචන්ද්‍ර මණ්ඩලයේසේ පිළිත්‍රි ශාස්ත්‍රීයක බවට පත් වේවා ධනධාන්‍ය ඇසීති සම්පත් වර්ධනය කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ප්‍රාර්ථනීය බෝධිඥානයන්ගෙන් ශාන්ත නිවන් සුව ලබා ගැනීම පිණිස තව තවත් දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනා ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වෙමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිර්වාණ අවබෝධයේ පිණසම මේ උතුම් කුසල වාසනා ශක්තිය සෑම දිනාට මේකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉදං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිනන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දික් පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපකායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු